විශ්ව මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි දෙවියන් සමග මෙහි ගොඩ දවියන අතරේ සෙල්ලමට පහේ ඇය දුන් හිනා කිං කිනි හඬ තවම බැදී හිතියන්ත කීකරු කම නොමගින්ද දීගෙක ගියා ඇය හිමියෙකු හා බැන්ද දෙමාපියන් නිදහස් උන මුත්මින් Duygan-ı ele dole ඉතුරු මතක කාටත් නොකියාම ඇය නැති පාළුව දෙනුනේ ඇල දොල වෙල විල ලන්දට පමණක් නොවේ ධර්මදාස වල්පොල සහ හෙන්රි පෙරරා යන ගායකයනට පමණක් නොවේ කරුණාරත්න අබේසකරයන් පබඳු එම ගායනයේ ඇතුළත් වූයේ ආර් මුතුසාමිගේ සංගීතයෙන් රස වූ කුරුළු බැද්ද සලරුවටයි මේ හැඟුම්බර තාගෝර් ගීය වංග ගායිකා ශ්‍රබෝනි සෙන්ගේ හඬින් වෙරි නොසිඳුණු සිය නාවික සගයාට කුමක් කරමුදැයි සෙසු නාවික මිතුරන් විවිධ යෝජනා ගෙන එන හාස්‍ය මුසුමෙම ගීතය අයිරිෂ් ජාතිකයන් අතර බෙහෙවින් ප්‍රකටයි. What will we do with the drunken sailor? What will we do with the drunken sailor? What will we do with the drunken sailor early in the morning? Way, hey, that's your blazes, way, Shave his belly with a rusty razor, shave his belly with a rusty razor, shave his belly. විශ්වමధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. ලුයිඩි බොකෙරීනි වසර 1743 උපන් ඉතාලියානු සංගීතඥයෙක්. ඉතා සෙමින් පාතබමින් කෙරෙන රංගනයක් සඳහා ඔහු විසින් නිර්මාණය කළ මිනුවෙක් නැමැති මෙම සංගීතාංගය එදා මෙදා සම්භාව්‍ය සංගීතයේ රස විඳින්නන් අතර බොහෝසේ ජනප්‍රියයි. කඳු මුඳුනේ ගොවිපලක සතුටින් දිවිගෙවෙන යෙවිලිය සිය මව්බිමෙහි සුන්දරත්වය උද්දාමයෙන් යුතු ගායනාවක් ගයි. මෙම රුමේනියානු ජනගීය ගායනා කරන්නේ නීතා පොපා විසිනි. Thank you. පන්කාජ් මලික් ඉන්දීය සංගීතයට අපරදිග සංගීතයේ විවිධ ලක්ෂණ එක්කාසු කිරීමට නොබියව ඉදිරිපත් වූ සංගීතඥයන් අතර පෙරමුණේම සිටි අයෙක්. ඉතා ගැඹුරු හඬක් සහිත පන්කාජ් විවිධ භාෂාවලින් තැනුණු ඉන්දිය චිත්‍රපට රසක සංගීත අදියුරු වූවා. ජල්සලා චිත්‍රපටියත් ඉන් එකක්. මේ ඊට ඇතුළත් පන්කාජ් මලික් ඇතුළු පිරිස ගැයූ ඊට මధుර බෙහෙවින් ජනප්‍රිය වූ ගීතයක් Thank you. හංගේරියානු ආදිවාසීන්ගේ ගීතයක් සංගීතමය වශයෙන් වැඩි දියුණු කළ අවස්ථාවක්. ගීතයෙන් කියවෙන්නේ සම්ප්‍රදානුකූලව සිය බඳ වටා බඳින රතු බඳ පටිය තවදුරටත් ඒ ආකාරයෙන් උදාගත නොහැකි වූ යුවතියකගේ ශෝකී ගිරාවයයි. ඇයටත් හොරා ඇගේ කුස දිනෙන් දින ඉදිරියට નિરાයන වග ප්‍රත්‍යක්ෂ වීම ඇගේ ශෝකයට හේතුවයි. ආ සුපුරුදු අතහිත මහේන්ද්‍ර වික්‍රමාරච්චි සමග සමන්ත පියසොමගෙන් නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය භාතිය ජයතිලක විශ්ව මధుර පිටපත සැලසුම සහ ඉදිරිපත් කිරීම විජිත් කුමාර් සේනාරත්න